පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඉතාම අත්නෝමතික විදියට <clears throat> හෙදිනල්ධාරීන් 400 දෙනෙක් පමණ විවිධ රෝහල් වලට ස්ථාන මාරු කරලා තියෙනවා. මේ හෙදිනල්ධාරීන් ඉතාම අසරණ වෙනවා මේ ස්ථාන මාරුවීම් හරහා. පලාත තුල මාරු කරලා තියෙන කිලෝමීටර් 60ක් 70ක් පමණ දුරකට. හෙද සේවාවේ අති බහුතරය කාන්තාව 96ක් විතර. රෑ 7ට ඕෆ් වෙලා නිවෙස් වලට යන්න බෑ. ඉතින් මේ තත්ත්වයන් තේරුම් අරගන්නේ නැතුව මේ වගේ ස්ථාන මාරුවීම් කරාම මේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සම්බන්ධව අපි පලාත අධ්‍යක්ෂකයාත් එක්ක පලාත් සෞඛ්‍ය ලේකම් එක්ක කතා කරා උත්තර හම්බුන්නේ නැහැ. ඇමතිවරයත් එක්ක කතා කරා පළාතේ ඒත් උත්තරයක් නැහැ. ආණ්ඩුකාරවරිය නියෝජනය නියෝග කරා කැමතියට ස්ථාන මාරුවීම යන්න දෙන අනිත් අයගේ අවලම් කරන්න කියලා. ආණ්ඩුකාරවරිය දීපු තීන්දුවත් පිළිගන්නේ නැති පළාත් අධ්‍යක්ෂවරයෙක් තමයි වයම් පළාතේ ඉන්නේ. ඒ නිසා අපි මේ වර්ජනය ආරම්භ කරනවා.